වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධෝ සද්ධාවන්ත පින්නතුනේ හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ එංගලන්තයේ පදිංචි වෛද්‍ය තනුජාද සිල්වා මහත්මිය විසින් පින්කමේ මූලික අරමුණ ඔක්තෝබර් මාස 26 වෙනි දිනට වයස අවුරුදු 82ක් සම්පූර්ණ කරලා 83 වැනි වියට පා තබන WH එවුලින්ද සිල්වා ආදරණීය මව්තුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම ඒ වගේම කුඩා වස් කඩුවේ පදිංචිව සිට වසර 20කට පෙර මිය පරලෝ යන්නට දුණු ඒ ගුණපාලද සිල්වා ආදරණීය පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම සහෝදර සහෝදරියන් පවුලේ පින්වත්තුන් දූ දරුවන් ඇතුළු මේ සෑම සියලු දෙනාටම ආශිර්වාද කරමින් විශේෂයෙන් මෑණියන් වහන්සේගේ ජන්මදිනය නිමිති කොටගෙන ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී සුව දීර්ඝාස ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. විශේෂයෙන් මේ මෑණියන් වහන්සේගේ කැමැත්ත පරිදි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ටිකක් සරලව මේ දරුවන්ටත් තේරුම් ගන්න පුළුවන් වෙන හැටියට පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ උපාදාන පරිවත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද දේශනා පාඩයක් මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ කොමක්ද කියන බව. එතකොට පංච උපාදානස්කන්ධය තේරුම් ගන්නට නම් අපි පංචස්කන්ධය කියන්නේ කොමක්ද කියලා තේරුම් ගත යුතුයි. පංචස්කන්ධය තෘෂ්ණාවෙන් උපාදාන කර ගැනීම, දැඩිව මනසින් ග්‍රහණය කර ගැනීම තමයි පංච උපාදානස්කන්ධයයි කියලා කියන්නේ. ඒතර පංචස්කන්ධයයි කියලා කියන්නේ අපි සත්වයක්, පුද්ගලයෙක්, ආත්මයක්, එහෙම නැත්නම් මම හැටියට හඳුනාගෙන ඉන්න මේ නාම රූප සමූහය බුදුරජාණන් වහන්සේ කොටස් පහකට බෙදලා දක්වනවා රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ එතකොට ඔය කොටස් පහට මේ මුළු විශ්වයේම තියෙන සියල්ලම අන්තර්ගත වෙනවා රූප කියලා කිව්වහම ඇසට පෙනෙන රූපය පමණක් නෙමෙයි ඇසට පෙනෙන රූපයත් රූප ධර්මයේ සඳහන් වෙනවා කනට ඇහෙන ශබ්දය හඳුන්වන්නේ ශබ්ද රූපයක් කියලා නාසයට ආග්‍රහණය වෙන ගන්ධය හඳුන්වන්නේ ගන්ධ රූපය හැටියට. ඊළඟට දිවට දැනෙන රසය හඳුන්වන්නේ රස රූපය. කයට දැනෙන ස්පර්ශය ඒක ධර්මයේ හඳුන්වන්නේ පොට්ටබ්බ කියලා. ඒ පොට්ටබ්බ රූපය ඒ කියන්නේ සීතල, උණුසුම ආදිය තද බව, මොලොක් බව අපේ කයට දැනෙනවා. එතකොට ඒකත් එක්තරා රූප කොටාශයක්. මේ විදිහට චක්ඛු සෝත ඝාන જીවහා කාය. එහෙම නැත්නම් ඇස කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රිය පහටම අරමුණු වෙන ඒ ඉන්ද්‍රිය පහේම ස්පර්ශ වෙන සියල්ලක්ම ධර්මයේහි රූප හැටියට තමයි හඳුන්වන්නේ. දැන් සාමාන්‍ය කතා විවාහාරයේදී අපි රූප කියලා කියන්නේ ඇහැට පේන ඒවටනේ රූපයක් දැක්කා කියන්නේ. එතකොට රූපයක් ඇහුණා කියලා අපි කියන්නේ නැහනේ. නමුත් ධර්මයේ කතා කරනකොට ඒ ඇහෙන එකත් රූප, ශබ්ද රූපය. එතකොට නාසයට, දිවට, කයට මේ පංචේන්ද්‍රයන්ටම ස්පර්ශ වෙන සියල්ලක්ම පොදුවේ හඳුන්වනවා රූප කියලා. එතකොට මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන ඔය ධර්ම බුදුරජාණන් වහන්සේ වඩා ගැඹුරින් මේවා විස්තර කරන්නේ අභිධර්මයේදී එතනදි දක්වනවා මූලික රූප කොටස් හතරක් තියෙනවා ඒවා ඇසුරු කොටගෙන පවතින සියුම් සියුම් රූප කොටාස තවත් 24ක් තියෙනවා ඔක්කොම රූප 28ක් ඒ මූලික රූප කොටාස තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හඳුන්වන. පඨවි කියලා කියන්නේ අපට ස්පර්ශ වෙන තද ගතිය. එතකොට ආපෝ කියලා කියන්නේ ඇලෙන බන්ධනය වෙන ගුණය. වැගිරීම සිද්ධ වෙන්නේ තේ තුලින්. එතකොට තේජෝ කියලා කියන්නේ දවන පුලුස්සන රත් කරන ගුණය. වායෝ කියලා කියන්නේ පුම්බන තල්ලු කරන තෙපුල් දෙන ඒ ගුණය. එතකොට මේවා අපට රූප හැටියට හඳුනාගත්තට වඩා සියුම්ව බෙදලා බෙදලා බෙදලා පටවි ධාතුව වශයෙන් වෙන් කරලා බලනකොට ඇත්තටම මේවා තියෙන්නේ එක්තරා ශක්ති සමූහයක්. අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවොත් අභිධර්මය පැහැදිලි කරනකොට මේ රූප කොටාස ගැන කියනවා මේවා භෞතික වශයෙන් අපට ඉන්ද්‍රයන්ට ස්පර්ශ වුණාට සැබවින්ම මේවා තියෙන්නේ එක්තරා ශක්ති විශේෂයක් එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වයක්. එතකොට පටවි ධාතු කියලා කියන්නේ රූප කොටාස එකට ඒක කරලා තද කරන ගුණය. එතකොට දැන් අද කාලේ අපිට ඒවා හොඳට හඳුනා ගන්න පුළුවන්. දැන් සමහර කෙමිකල් වර්ග තියෙනවානේ. ඒවා දැම්මෙන් පස්සේ දේවල් තද වෙනවා. එතකොට ඒකේ තියෙන්නේ දේවල් ඒ තද කිරීමේ, කියන්නේ ඇතුළත තියෙන වාතය සහ අවකාශ ගුණය පුළුවන් තරම් ඉවත් කරනවා. ඉවත් කරලා අඩු කරනකොට අර තියෙන රූප කොටාස ඔක්කොම එකට තද වෙනවා. එතකොට අන්න ඒ වගේ සියල්ල තද කිරීමේ, ඝන කිරීමේ ගුණයක් තමයි පඨවි ධාතු කියලා කියන්නේ. එතකොට ඒ ඒ ගුණය ක්‍රියාත්මක වෙන තැන අපිට තදට දැනෙනවා. ඊළඟට ආපෝ කියලා කියන්නේ ඒ රූප කොටාස බන්ධනය කරන అలවන ගුණය. එතකොට ආපෝ ධාතුව යම් තැනක තියෙනවා නම් එතන අර රූප කොටාස විසිරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපි හාල් පිටි ටිකක් අරගත්තාම ඒ පිටි ටික විසිරෙනවා. ඒකට වතුර හරි පැණි හරි එකතු කරපු ගමන් ඒ ටික ඔක්කොම එකට එකතු වෙනවා. ඒ බන්ධන ගුණය. ඇලෙන ගතිය. ඒක තමයි ආපෝ ධාතුවේ තියෙන ස්වභාවය. ඊළඟට තේජෝ ධාතුව කියලා කියන්නේ දවන පුලුස්සන ගතිය. ඒතර කඩදාසියක රූප කොටාස ටික හොඳින් පවතිනවා. අපි ඒකට ජීන්දර එකතු කරපු ගමන් ඒක දැවිලා පිලිස්සිලා දහණය වෙනවා. අවශේෂ ද්‍රව්‍යත් ඒ වගේ. එතකොට එතන තියෙන්නේ දහණය කරන ගුණය, රත් කරන ගුණය, පුලුස්සන ගුණය. එතකොට එහි එහි එක්තරා ක්‍රියාකාරීත්වය. ඊළඟට වායෝ ධාතුවේ තියෙන තල්ලු කරන, තෙපුල් දෙන, කුම්බන ඒ ගුණය. වායෝ ධාතුව නිසා තමයි මේ ලෝකේ බොහෝ දේවල් අපට චලනය වෙනවා පෙනෙන්නේ. එහෙම නැත්නම් රූප කොටාශවලට අවශේෂ රූප කොටාශවලට චලනය වීමේ හැකියාවක් නැහැ. අපිට හැම දෙයක්ම දැන් මේ අතප්පයක් අපිට උස්සන්න පුළුවන් වෙලා තියෙන්නේ චලනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ වායෝ ධාතුව නිසා. වායෝ ධාතුව නැති තැනක දේවල් චලනය කරන්න බෑ. සැබවින්ම මේ රූප කොටාශ ගත්තාම එහිම හටගෙන එහිම නිරුද්ධ වෙනවා. එහිම හටගෙන එහිම නිරුද්ධ වෙනවා. එතකොට අපිට ඒ රූපේ තව තැනකින් තව තැනකට යනවා වගේ පේන්නේ කොහොමද? එක්තැනක රූප කොටස ජනිත වෙලා නිරුද්ධ වෙනවා. අර වායෝ ධාතුවේ තල්ලු කිරීම නිසා ඊළඟට ඊට පොඩ්ඩක් ඉදිරියෙන් රූප කලාප හටගන්නවා. ඊට පොඩ්ඩක් ඉදිරියෙන් මෙහෙම මෙහෙම ක්‍රියාත්මක වෙනකොට අපිට චලනයක් පේනවා. මේක හරියටම උදාහරණයක් හැටියට කිව්වොත් දැන් ඉස්සර කාලේ කාටුන් නිර්මාණය කරන දැන් අද කාලේ නම් ඩිජිටල් ක්‍රමයට ඒ කියන්නේ අංක ක්‍රමයටනේ ඒවා සකසලා තියෙන්නේ. එතකොට ඉස්සර කාලේ එහෙම නෙමෙයි කාටුන් නැන්ද? දැන් අපි හිතමු දරුවෙක් අතක් ඔසවනවා කියලා කාටුන් එකෙන් පෙන්වන්න ඕන එකම රූප 100ක් විතර අඳිනවා. එතකොට දරුවාගේ රූප එකක්මයි අත පමණක් එක තැනක තියෙන විදිහට අඳිනවා. තව පොඩ්ඩක් ඊට වෙනස් විදිහට ඊට පොඩ්ඩක් ඉහළින් ඊට පොඩ්ඩක් ඉහළින් මෙහෙම රූප 100 ගණනක් ඇඳලා වේගවත්ව ඔක්කොම ටික පෙරලගෙන යනකොට දරුවගේ රූපේ විතරක් එකම විදිහට තියෙනවා අත විතරක් එසවෙනවා පේනවා. එතකොට අත එසවෙනවා පේන්නේ එකම රූපය ළඟින් ළඟින් පොඩ පොඩ වෙනස් වෙනස් විදිහෙන් ඇඳලා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක්මයි අපේ කයෙත් මේ බාහිර ලෝකෙත් සිද්ධ වෙන්නේ. අර වායෝ ධාතුවෙන් තමයි ඒ පොඩ පොඩ තල්ලු කරලා තල්ලු කරලා ඉදිරියෙන් ඉදිරියෙන් රූප කොටාෂ සකස් කරන්නේ. ඉතින් ඒවා හරි සූක්ෂම කාරණා. ඒවා ගැන කලක් හොඳට ඉගෙන ගන්නකොට කලක් ඒවා ගැන හිතනකොට තේරුම් ගන්න උත්සාහ කරනකොට සාකච්ඡා කරනකොට විමසනකොට තමයි ටික ටික අපට ඒවා දැනෙන්නට ගන්න. ඉතින් ඒ කොයි දෙයක් එහෙමනේ වඩා සියුම් විදිහට අපට දැනෙන්නේ ඒවා ගැන කල්පනා කරලා හොඳට තේරුම් ගන්න උත්සාහ කළොත්නේ. එතකොට මේ රූප කියන ඒවා අපට සාමාන්‍යයෙන් ඇසට පෙනෙන කනට ඇහෙන දේවල් හැටියට රළු විදිහට දැනුණට මේවා තියෙන්නේ සූක්ෂමව ක්‍රියාත්මක වෙන ශක්ති සමූහයක්. එතකොට ඒවා එකට ඒක රාශී වෙනකොට ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට ස්පර්ශ වෙන රළු ස්වභාවයෙන් ඇති වෙනවා. ඒ රළු ගතිය ඇති කරන්නේ ප්‍රධාන වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූලික රූප කොටාස හතරෙන්. එනිසා ඒව හඳුන්වනවා භූත රූප කියලා. භූත භූත රූප කියලා කියන්නේ මහත් මහත් ආකාරයෙන් ලෝකයේ තුල විද්‍යමාන වෙන්නේ මේ මූලික රූප හතර තමයි. ඒතොරේ භූත රූපයන්ගෙන් හැදුණු ලෝකය හඳුන්වනවා භෞතික. භෞතික කියලා කියන වචනේ හැදිලා තියෙන්නේ භූත රූපයන්ගෙන් සැකසුණු. ඒතොර භූත රූපයන්ගෙන් සැකසුණු ලෝක අපිට භෞතික කියන වචනේ අහලා පුරුදුයිනේ. භෞතිකව සැකසුණු දෙයක්. ඒ කියන්නේ මේ ඉන්ද්‍රයන්ට ස්පර්ශ වෙන විදිහට සැකසුණු ලෝකය ප්‍රධාන වශයෙන් සැකසීලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු මූල රූප හතරේ. ඒවා ඇසුරු කොටගෙන තව ගොඩාක් රූප කොටස් තවත් 24ක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ රූප 28ම එකතු කරලා රූප කියලා හඳුන්වනවා. එතකොට මේ මුළු විශ්වයේම යමක් රූප කියලා හඳුන්වනවා නම් ඔය කොටසට ඇතුළත් වෙනවා. ඒ නිසා එතකොට රූප කියන්නේ එකක් නෙමෙයි සමූහයක් නිසා එය හඳුන්වන රූපස්කන්ධ. ස්කන්ධ කියලා කියන්නේ සමූහය. එකට ඒක රාශී වෙච්ච ස්වභාවය. එතකොට රූපය එකක් නොවේ සමූහයක් නිසා රූපස්කන්ධ කියලා හඳුන්වනවා. මේ මනුෂ්‍යය, සතය, සිව්පාවය, තමන්ය, මවය, පියාය, බිරිඳය, සැමියාය, දරුවය, ගහකොළය, ඉරහඳ තාරකය මේ මොන වචනෙන් හැඳින්වුවත් ඒ සියල්ලක්ම මේ කියන රූප වලින් සැකසීලා තියෙනවා. එතකොට ඒ ඒ කොටස තමයි රූපස්කන්ධය කියන්නේ. ඊළඟට වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතරම වෙනම කොටසකට අයිති වෙනවා. ඒ කොටස හඳුන්වනවා නාම කියලා. එතකොට මේ නාම කොටස අර රූප කොටසෙත් තියෙන ශක්ති සමූහයක් තමයි. නමුත් මේ නාම කොටසේ තියෙන ශක්තියින් අර විදිහෙන් භෞතිකව ස්පර්ශ කරන්නට බෑ. ඒක තමයි වෙනස. රූප කොටසවල තියෙන ශක්තියින් අපිට භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන්. මේ නාම කොටසයේ තියෙන ශක්තිය ඊටාම සූක්ෂමයි. ඒ නිසා ඒක භෞතිකව අපට ඉන්ද්‍රියන්ගෙන් ස්පර්ශ කරන්න බෑ. එය හඳුනා ගන්නට අවබෝධ කරන්නට පුළුවන් වෙන්නේ මනසින්ම පමණයි. එහෙම නැත්නම් තවදුරටත් අපි ප්‍රඥාව දියුණු කළාම මේ ප්‍රඥාවට තමයි එය ගෝචර වෙන්නේ. එතකොට මේ නාම කොටසට අයිති කොට්ටාශය බුදුහාමුදුරුවෝ හතරකට බෙදලා පෙන්නනවා. වේදනා, සංඥා, සංඛාර, විඥාන. වේදනා කියලා කියන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් කියන මේ ඉන්ද්‍රිය හයෙන්ම අපි යම් අරමුණක් ගන්නකොට ඒ අරමුණ වල යම් රසයක් අපට දැනෙනවා. ඒ අරමුණ අපි විඳිනවා යම් විදිහකට. එක්ක සුඛ වශයෙන්, එක්ක දුක්ඛ වශයෙන්, එක්ක සෝමනස්ස වශයෙන්, එක්ක දෝමනස්ස වශයෙන් නැත්නම් උපේක්ඛා වශයෙන්. ඔය විදිහට අරමුණේ රසය විඳින ගතිය තමයි වේදනා කියලා කියන්නේ. එතකොට මේ වේදනාව ආකාර 6කින් ඇති වෙනවා. ඇසින් රූප දකිනකොටත් අපට සොම්නසක් හරි දොම්නසක් හරි ඇති දැන් අපි කැමති කෙනෙක් දකිනකොට ආහවලා ඇවිල්ලා කියලා අපිට ලොකු සතුටක් දැනෙනවා. සොම්නසක් දැනෙනවා. අපි අකමැති කෙනෙක් ඔන්න මේ මිනිස්සු අදත් ඇවිල්ලා කියලා අපිට නොසතුටක් ඇති වෙනවා. දොම්නසක් ඇති වෙනවා. ඊළඟට කයට යම්කිසි රළු දෙයක් ස්පර්ශ වෙනකොට ඔන්න කටුක බවක්, පීඩාවක්, කර්කශ දුක් වේදනාවක් ඇති වෙනවා. මෘදුමලොක් දෙයක් අපි හිතමු ටිකක් දාඩිය දාලා ඉන්න වෙලාවක හොඳ සීතල සුළඟක් ඇඟටවත්. එතකොට හරි සෞම්‍ය බවක්, හරි ප්‍රසන්න බවක්, සුවදායක බවක් දැනෙන. එතකොට මේ විදිහට එහෙම නැත්තම් සමහර අවස්ථාවල එහෙම සුඛ දුක්ඛ වශයෙන් අපිට පැහැදිලිව දැනෙන්න බොහොම මධ්‍යස්ත ගතිය. කොහොමද සනීපෙන් ඉන්නවද? ඔව් ඉතින් වරදක් නැහැ, විශේෂයක් නැහැ. ඒ කියන්නේ ඉතින් 아무තු සැපක්කුත් නැහැ, 아무තු දුකකුත් නැහැ, මොකක්වත් ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු වෙන්නේවත් නැහැ. ඒ තරමට මධ්‍යස්ථයි. එතකොට ඔය විදිහට හැම විටම අපට ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් ගන්නා අරමුණු වල යම්කිසි දැනෙන ගතියක් තියෙනවා, විඳින ගතියක් තියෙනවා, අරමුණු රසය හඳුනා ගන්න ගතියක් තියෙනවා. ඒක සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන මේ ආකාර පහෙන්ම ඇති වෙන්නට පුළුවන්. ඒතර අන්නේ විදිහට මේ මුළු මහත් විශ්වයේම යම්තාක් සත්වයෝය පුද්ගලයෝය කියලා හඳුන්වන යම් තැනක සිතක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ සිතක් ඇති සෑම තැනකම ඔය කියන වේදනා නැමැති ගුණය ප්‍රකට වෙනවා. එතකොට මේ සමස්ත විශ්වයේම ක්‍රියාත්මක වෙන ඔය සියලුම වේදනා වේදනා ස්කන්ධ කියන පොදු නමට ඇතුළත්. දැන් තමන් ගැන ගත්තොත් තමන් පිළිබඳ වේදනාව වේදනාස්කන්ධ. අනුන් ගත්තොත් අනුන් පිළිබඳ වේදනාව වේදනාස්කන්ධ. මුළු මහත් විශ්වයම ගත්තොත් ඒ විශ්වය පිළිබඳ සමස්ත දැනීම් සමූහය විඳින ගතිය වේදනාස්කන්ධ. ඒ නිසා ඔය එක වචනයට සමස්තයම අන්තර්ගත වේදනා. ඊළඟට සංඥා. සංඥා කියලා කියන්නේ අපි යමක් මතු පිටින් වෙන්කොට හඳුනා ගන්නා සටහනක්. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි මිනිස් රූප ගොඩාක් දැක්කහම දැන් එක තැනක පුද්ගලය හුඟක් දෙනා ඉන්නවා. හැමෝම මිනිස්සු. හැමෝම මිනිස්සු නාට ඒ මිනිස්සු එක් එක්කෙනාගෙන් එක් එක්කෙනා වෙන්කොට හඳුනා ගන්නට ආවේනික සටහනක් ඒ සටහනෙන් තමයි මේ අසවලා අසවලා කියලා අපි වෙන් කරලා හඳුනාගන්නේ. දැන් මේ සටහන් වෙන් කරගන්න ටිකක් අමාරු අවස්ථාත් අපිට තියෙනවා. ඒ කොහොමද? දැන් අපි හිතමු එකම වර්ගයේ පක්ෂීන් සමූහයක් එක තැනක ඉන්නකොට අපිට එකම වගේ පේනවා එකෙකුගෙන් එකෙක් වෙන් කරලා හඳුනගන්න පහසු නැහැ. හැබැයි පහසු නැති වුණාට හැම සතෙකුටම අනන්‍ය ගුණයක් තියෙනවා. අනන්‍ය සටහනක් තියෙනවා. ඒ සටහන එකකින් එකක් ගොඩාක් වෙනස් නැති නිසා තමයි අපිට වෙන් කරගන්න අමාරු. දැන් නියුන් දරුවෝ දෙන්නෙක් දැක්කොත් අම්මට තාත්තට ඒ දරුවෝ දෙන්නාගේ වෙනස හඳුනා ගන්න පුළුවන්. හැබැයි බැලූ බැලමට අපි සමහරට බැලුවොත් අපිට දෙන්නම ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට යාමද මේ කියලා අපිට පටලවෙන්න පුළුවන්. ඒ මොකද අර සටහනේ ලොකු වෙනස්කම් නැහැ. බොහොම පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් පොඩි වෙනස්කම් හඳුනා ගන්න අපිට දිගු කලක් ඒ පිළිබඳව ඇසුරු කරමින් සොයලා බලලා විමසලා ඒ සටහන හඳුනා ගන්න ඕනේ. එහෙම හඳුනාගත්තේ නැත්නම් අපිට ඔක්කොම එකට පැටලෙනවා. එතකොට මේ සංඥාව හුඟක් වෙලාවට අපිව පටලවන තැනක්. සංඥාස්කන්ධය. ඉතින් හරියට පරිස්සමින් අපි මේ සටහන් වෙන් කරගත්තොත් අපිට ලෝකේ දේවල් වෙන් කරගන්න පුළුවන්. දැන් මේ රූප විතරක් නෙමෙයි කනට ඇහෙන ශබ්ද. ඒ ශබ්ද අපි එකකින් එකක් වෙන් කරගන්න. මේ ගිර වගේ හඬ, මේ මයිනගේ හඬ, මේ මොනරගේ හඬ, මේ කපුටගේ හඬ, මේ කොහාගේ හඬ, මේ මිනිස් කටහඬ, මේ අම්මගේ කටහඬ, මේ තාත්තගේ කටහඬ, මේ කාන්තා කටහඬ, මේ පිරිමි කටහඬ එතන මෙහෙම අපි වෙන් කරගන්නේ මොකෙන්ද? ඒ හඬට ආවේනික සටහන හරියට තේරුම් අරගෙන. ඒක තමයි සංඥා කියලා. ඊළඟට රූප, ශබ්ද, ඊළඟට ගන්ධ එක සුගන්ධයකින් තවත් සුගන්ධයක් වෙන් කරලා හඳුනගන්න. එතකොට මේක કૃත්‍රිම සුවඳක්ද මේක මල් සුවඳක්ද මේක කවර මලක සුවඳක්ද එතකොට එහෙම අපිට වෙන් කරගන්න පුළුවන් වෙන්නේ ඊට අදාළ සටහන ඊළඟට රස එක් රසයෙන් අනිත් රසයක් වෙන් කරගෙන දැන් සමහරු කියන්නේ පුංචි කාලේ කාම වීපුවා අපෝ ඒ රස මං ආයේ කවදාවත් දැනෙන්නේ අම්මා හදලා දීපු තේක අම්මා හදලා දීපු කෑම ටික. ඒතර ඒ මොකද ඒ ඒ රසය අපිට වෙන්ව මනසේ සටහන් වෙලා තියෙනවා. ඒ පිළිබඳව සටහන අපි අරගෙන එක පැත්තකින් ඒක උපාදාන කරගෙන අපි දෙවනුව උපාදානය ගැන කතා කරනවා. එක පැත්තකින් අපි ඒක උපාදාන කරගෙන දැඩිව ග්‍රහණය කරගෙන ඒක අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ තරමට අපි ඒක දැඩිව අරගෙන. එතකොට මේ රසයකින් රසයක් වෙන්කොට හඳුනාගන්නේ ඒ පිළිබඳ සටහන. ඊළඟට ස්පර්ශයකින් ස්පර්ශයක් වෙන් කර හඳුනාගන්න. ඊළඟට මනසට දැනෙන එක් එක් මනෝභාවයන්ගෙන් මනෝභාවයන් වෙන්කොට හඳුනාගන්න. දැන් අපි කියන්නේ මට තරහක් ආවා. නිකන් මොකද්ද නිකන් 아무තු කලකිරීමක් වගේ මේ දවස්වල මනසේ තියෙන. එතකොට එක් එක් මනෝභාවයන් අපි වෙන් කරලා හඳුනාගන්න. එහෙම හඳුනා ගන්න බැන්නා මොකද්ද මන්ද මේ දවස්වල මේ මනසේ තියෙන ස්වභාවය මටම හිතා ගන්න බෑ මොකද්ද හිතේ තියෙන්නේ කියලා කලකිරීමක්ද දුකක්ද එපා වීමක්ද මොකද්ද උදාසීන ගතියක් තියෙන. එතකොට ඒ තේරෙන්නේ නැත්තේ මොකද? මේ මනෝභාවයන් වෙන් කරගන්න සටහන් හරියට හඳුනාගෙන නැහැ. ඉතින් අපිට හුඟක් වෙලාවට මේ ධර්මයේ ඉගෙන ගනිද්දී ඔය සටහන් අපිට පැටලෙනවා හරියට තේරුම් ගත්තේ නැත්තම්. ඉතින් ඒ එහෙම පටලවා ගත්තන් පස්සේ අපිට අකුසල් කුසල් වගේ පේනවා. කුසල් අකුසල් වගේ පේනවා. හොඳ නරක වගේ දැනෙනවා. නරක හොඳ වගේ දැනෙනවා. අනර්ථය අර්ථය වගේ දැනෙනවා. අර්ථය අනර්ථය වගේ දැනෙනවා. අර මතු පිටින් බැලුව බැලමට අපට ඒක තේරුම් ගන්නට බැහැ. එතකොට පාප මිත්‍රයෝ, කල්යාණ මිත්‍රයෝ වගේ පේනවා. කල්යාණ මිත්‍රයෝ අපේ හතුරෝ වගේ පේනවා. දැනෙනවා. ඒ මොකද ඒගොල්ලන්ගේ ඒ ආවේනික ගති ලක්ෂණ හරියට වෙන් කරලා හඳුනා ගන්න අපි දක්ෂ නැහැ. ඉතින් එහෙම වෙනකොට මේ සංඥාවෙන් හුඟක් දේවල් අපට වරද්දනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට මේ ලෝකයේ පිළිබඳ යථාර්ථය අවබෝධ කරගන්න බැරි ප්‍රධාන හේතුවක් තමයි සංඥා විපල්ලාස. සංඥා විපල්ලාස විපල්ලාස කියන්නේ විකෘතිය. විකෘති සංඥා. දැන් අපි ඈත තියා කෙනෙක් එනවා දැක්කහම මේ අසවලාය කියලා අපි අනුමාන කළාට ළඟට එනකොට වෙන කෙනෙක්. ඇයි අර සංඥාව වරද්දගෙන සටහන වරද්දගෙන. අන්න ඒ වගේ අපි හුඟක් වෙලාවට අපේ මනසේ පහළ වෙන මනෝභාවයන් වරද්ද ගන්නවා. එහෙම වරදින මනෝභාවයන් හඳුන්වනවා වංචක ධර්ම කියලා. එතකොට වංචක ධර්ම කියලා කියන්නේ අපේ හිතේ අපේ හිතටම අපි රැවටෙනවා. ඒ රැවටෙන්නේ ඇයිද? ඒවා සටහන හරියට තේරුම් ගන්න බැරි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් සද්ධාවේ තියෙන්නේ පහදින ගතිය. එතකොට සද්ධාව ගැන පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනෙය්‍ය මච්ඡේර මලං සවේ සද්දෝති උච්ච සද්ධාව ඇති කෙනාගේ ගති ලක්ෂණය තමයි දස්සන කාමෝ සීලවතං සිල්වතුන් ගුණවතුන් දකින්න කැමති සද්ධම්මං සෝතු මිච්ඡති දහම් අසන්නට කැමති විනෙය්‍ය මච්ඡේර මලං මසුරු මල දුරු කරලා පරිත්‍යාග කරන්නට කැමති ඒ සද්ධාවන්තයාගේ ගුණය හැබැයි සමහර වෙලාවට රාගය ඇති වෙන්නට පුළුවන් ඔය ස්වરૂපයෙන්. රාගය ඇති වුනහම දකින්න කැමති. කටහඬ අහන්න කැමති. තමන් සන්තක දේවල් පරිත්‍යාග කරන්න කැමති. එතකොට රාගයේත් ඒ ගති ලක්ෂණම තියෙනවා. එතකොට පරිස්සමින් අපි මේ දෙකේ අනන්‍ය ලක්ෂණ වෙන් වූ ලක්ෂණ පරිස්සමෙන් හඳුනාගත්තේ නැත්නම් සමහර අවස්ථාවලදී මේ සද්ධාවද මේ ඇලීමද කියලා අපට තෝරගන්න බැරි හොරගන්න බැරි වෙච්ච ගමන් අපේ මනසේ ඇති වෙන ඇලීම අපි වරද්ද ගන්නවා මේ සද්ධාවයි. එතකොට ඉතින් ඔක්කොම එතන ඉඳන් පටලැවෙනවා. අන්න ඒ විදිහට සමහර වෙලාවට අපේ මනසේ ඇති වෙන ද්වේෂය අපි හඳුනා ගන්නවා නයිස්කාම්ම කියලා. ඒ කියන්නේ කාමයන් අත්හැරීමේ ගුණයක් හැටියට හඳුනා ගන්නවා තියෙන්නේ ද්වේෂය. එතකොට ඒවත් එක ගැටෙන නිසා ඉක්මනට ඒවා අයින් කරලා දාන්න කැමති ගතිය. එතකොට ඒක මතු පිටින් පේන්නේ මම නම් ওই දේවල් වලට ඕනවට වඩා ඇලුම් කරන්නේ මම මේ ඔක්කොම අතහැරලා දානවා දැන්. එතකොට දැන් මේ නිවන් දකින්න ඔන්න මෙන්න වගේ තමයි පේන්නේ. හැබැයි ඇතුලේ තියෙන දේශය. එතකොට ඒවා අපට වෙන් කරගන්න බැරි වෙන්නේ අන්න සංඥා විපල්ලාස. අර ඒවා වෙන් කරලා හඳුන ගන්න සටහන අපි හරියට තේරුම් අරගන්න. එතකොට වැරදි සටහන් වලින් තේරුම් අරගෙන ඒවා උපාදාන කරගෙන වැරදි විදිහට දකින්න. සංඥාව සංඥාව කියලා කියන්නේ එතකොට ඔය විදිහට එකකින් එකක් වෙන්කොට හඳුනා ගන්නා සටහන තමයි සංඥා කියලා. එතකොට ඒ වගේ මේ මුළු ලෝකයටම අදාළ නාම රූප සියල්ලක්ම එකින් එක වෙන් කරගන්න සටහන් අප්‍රමාණව තියෙනවා. ඒ නිසා සංඥා ස්කන්ධ කියලා ඒ ගොඩ ඔක්කොම එක ගොඩකට දාලා සංඥා ස්කන්ධයි කියලා හඳුන්වනවා. ඊළඟට සංඛාර ස්කන්ධ. සංඛාර කියලා කියන්නේ චේතනාව මුල් කොටගෙන ඇතිවෙන මනෝභාවය. චෛතසික සමූහය. ඒ කියන්නේ දැන් කෙනෙක් සම්බන්ධව අපි හිතන දේවල්, කල්පනා කරන දේවල්, ගන්න තීරණ, අදහස් මේ සියල්ලක්ම සංකාර. එතකොට ඒවා කුසල් වෙන්නට පුළුවන්, අකුසල් වෙන්නට පුළුවන්. අපි අනිත් අය පිළිබඳව යහපත් හැඟීමෙන් හිතනවා වෙන්නට පුළුවන් අයහපත් හැඟීමෙන් හිතනවා වෙන්නට පුළුවන් ද්වේෂ මූලිකව හිතනවා වෙන්න පුළුවන් ලෝභ මූලිකව හිතනවා වෙන්න පුළුවන් නුවණින් හිතනවා වෙන්න පුළුවන් ওই විදිහට ජීව ජීව සවිඥානික අවිඥානික හැම දෙයක් ගැනම අපි යමක් හිතලා කල්පනා කරලා තීරණය කරනවා නම් සියල්ලක්ම සංඛාරස්කන්ධ ඊළඟට විඥානස්කන්ධය විඥානස්කන්ධයයි කියලා කියන්නේ ඇස කන නාසය දිව කය සිත කියන මේ ඉන්ද්‍රයන්ට යම් යම් දේවල් අරමුණු වෙනකොට ඒ අරමුණ හඳුනා ගන්නට සිතක් පහළ ඇසට පෙනෙන අරමුණ හඳුනා ගන්නා සිතට කියනවා චක්කු විඥානයයි. කනට ඇහෙන ශබ්දය හඳුනා ගන්නා සිතට කියනවා සෝත විඥානයයි. නාසයට දැනෙන සුවඳ හෝ දුර්ගන්ධය හඳුනා ගන්නා සිතට කියනවා ඝාණ විඥානය. දිවට දැනෙන රසය හෝ නීරසය හඳුනා ගන්නා සිත જીවහා විඥාන. කයට දැනෙන ස්පර්ශයන් හඳුනා ගන්නා සිත කාය විඥාන. සිතට දැනෙන අරමුණු හඳුනා ගන්නා සිත මනෝ විඥාන. ඔය විදිහට චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, මන කියන ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්න අරමුණු හඳුනා ගන්නා සිත්වලට කියනවා විඥාන කියලා. ඔය විදිහට නාම කොටස වේදනා සංඥා සංඛාර විඥාන කියලා හතරකට බෙදලා දක්වනවා රූප කොටස රූප කියලා වෙන්කොට දක්වනවා. එතකොට මේ මුළු ලෝකයම මුළු විශ්වයම බුදුහාමුදුරුව කොටස් පහකට බෙදලා දක්වලා තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. දැන් ඔය පහ තමයි අපි පංචස්කන්ධ කියලා හඳුන්වන්නේ. ඇයි ඒවා ස්කන්ධ කියලා හඳුන්වන්නේ? ගොඩවල්, රාශි. එතකොට රාශි පහකට, ගොඩවල් පහකට මුළු විශ්වයම බුදුහාමුදුරුව බෙදලා තියෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕන පංචස්කන්ධය කියන්නේ ওই විදිහේ දෙයක්. ඒතර පංච උපාදානස්කන්ධය කියන්නේ මොනවද? ඔය දැනෙන දේවල් අර ඇසට පෙනෙන කනට ඇහෙන නාසයට දැනෙන කයට දැනෙන මේ ඔක්කොම රූප කියලා හැඳින්නුවනේ දැන් ඔය පංචේන්ද්‍රයන්ටම අරමුණු වෙච්ච රූප අපි සිතෙන්නේ හඳුනගන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන වශයෙන් ඇතිවෙන සිත්වලින් තමයි හඳුනගන්නේ. හඳුනාගත්තට පස්සේ අපි ඒවා දැඩිව තෘෂ්ණාවෙන් අල්ලගන්නවා. දැඩිව ඒවත් එක්කලා අපේ මනස බැඳෙනවා. බැඳුනට පස්සේ නැවත නැවත ඒවා සිහි වෙන්න ගන්නවා ඒ ස්වરૂපේ. එතකොට තමයි අර අම්මා හදලා දීපු තේක අම්මා උයලා දීපු කෑම ටික ඒකේ රසය අපට දැනුණා දැනුණාම ආයේ කවදාවත් ඒක අමතක වෙන්නේ ඒක මතකේ රැඳිලා තියෙනවා දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක ඒක මතකයනේ ඒක කොහොමද උපාදානය මතකයයි උපාදානයයි දෙක අපට මතකයෙන් මතක් කරන්නටත් පුළුවන් මතකය කියලා කියන්නේ එක පැත්තකින් සිහිය සිහි කරනවා අපිට සිහියෙන් සිහි කරන්න පුළුවන්. ඒ වගේම උපාදානයෙන් මතක් කරන්නට පුළුවන්. ඒ දෙකේ වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? දේවල් උපාදානයෙන් මතක් වෙනකොට උපාදානයෙන් සිහි වෙනකොට තියෙන ගැටලුව තමයි එදා ඒ දේ සිද්ධ වෙනකොට අපට තරහක් ආවනම් අද ඒක සිහි වෙනකොටත් අපේ මනසේ රුස්සන් නැති ගතියක් මතුවේ. එදා ඒක දැනෙනකොට අපිට ලෝභයක් ඇති වුණා නම් අද ඒක සිහි වෙනකොටත් ලෝභයක් මතුවෙනවා. එදා ඒක සිද්ධ වෙන අවස්ථාවේදී අපට බියක් ඇති වුණා නම් අද ඒක සිහි වෙනකොටත් බය හිතෙනවා. දැන් ඔය විදිහට ඒක සිහි වෙන සිහි වෙන ගානේ එදා ඇතිවෙච්ච වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම එහෙම පිටින් මතුවෙන්නට ගන්නවා. අර උපාදානයෙන් දේවල් සිහි වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන උපාදාන පච්චා භව. උපාදානය නිසා ඒ කලින් සිද්ධ වුණා වගේ නැවත නැවත ඒවා සිදු වෙනවා. හට ගන්නවා. කොහෙද සිද්ධ වෙන්නේ? අපේ මනසේ. අපේ මනසේ ඒ අරමුණු ඒවා නැවත නැවත මතුවෙනවා. ඉතින් එතකොට දැන් අපි හිතමුකෝ අපි අපිට යම් සිද්ධියකදී අපිට හොඳටම තරහාවා කියලා. දැන් ඒක මතක් වෙන මතක් වෙන ගානේ දැන් ඒ සිද්ධිය සිද්ධ වෙලා මාස ගාණක් අවුරුදු ගාණක් ගිහලා සමහරට පුංචි කාලේ සිද්ධ වුණේ තාමත් අපට හිත නරක් වෙනවා ඒක මතක් වෙනවා ඉතින් ඒක මහ වදයක් වෙනවා එතකොට ඊළඟට පුංචි කාලේ අපි මොකකට හරි බය වුණා නම් අදටත් ඒක සිහි වෙන ගානේ අපිට බිය ඇති වෙනවා දැන් ඔය සමහරුන්ට තියෙන යම් යම් බීතික වතුර දකිනකොට බය වෙනවා ගින්දරට බය වෙනවා මකුළුවන්ට බය වෙනවා එතකොට මට හමු වුණා එක්තරා මැදිවියේ කාන්තාවක් සමනලයින්ට බයයි. ඉතින් සමනලය කියන්නේ තාම අහිංසකම සතෙක් නම් සමනලයට බයයි. සමනලයට බය මොකද? ඒ සමනලයාගේ අර තටුවල තියෙන අර ගෑවෙන කුඩක් වගේ තියෙන ඩස්ට් එකක්. එතකොට මොකක් හරි හේතුවකින් එතුමියට දැන් මේක විස වෙයිද මේකෙන් යම් ආසාදනයක් ඇති වෙයිද කියලා ඔන්නෝම සංඥාවක් ඇවිල්ලා ඉතින් එදා ඉඳලා දැන් අර සමනල්ලු දකින්නකොටම අර සංඥාව තමයි මතුවේ. අන්න සංඥා විපල්ලාව. වැරදි විදිහට ඒ සටහන ගත්තාම ඊට පස්සේ දකින ගානේ, පෙනෙන ගානේ, මතක් වෙන ගානේ ඒ සංඥාවමයි මතුවෙන්නේ. ඉතින් ඒක තමයි උපාදානයේ තියෙන ගැටලුව. එතකොට අපට කිසිම දෙයක් නිවැරදිව දකින්න බෑ නිවැරදිව හිතන්න බෑ නිවැරදිව තේරුම් ගන්න බෑ ඒ කලින් වරද්දලා දැක්කනම් වරද්දලා හිතුවනම් වැරදි විදිහට වින්දානම් වැරදි විදිහේ මනෝභාවයන් ඇති වුණානම් ඒවම නැවත නැවත එන්න ගන්න. ඉතින් ගැලවෙන්න බැරි ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා උපාදානය කියන එක මේ පංචස්කන්ධය උපාදාන කරගත්තාම ඒ තනත්තාට ඒ මනෝභාවයන්ගෙන් ගැලවීමකුත් නැහැ. සසරින් ගැලවීමකුත් නැහැ. පීඩාවෙන් ගැලවීමකුත් නැහැ. ඇයි අර ඒ කලින් අවස්ථාවේ දුක, භීතිය, ශෝකය ආදි වශයෙන් දේවල් වින්දානම් ඒ පීඩා එහෙම්මම මතුවෙනවා. ඇලුනා නම්, බැඳුනා නම්, තෘෂ්ණාවෙන් අල්ලගත්තා නම් කොච්චර අතහරින්න හැදුවත් අර කලින් ඒවා මතක් වෙනකොට ආයෙත් තෘෂ්ණාව මතුවෙනවා. ආයෙත් ඇලෙනවා. ආයෙත් බැඳෙනවා. ඉතින් අත්තරින්න ඕන මේක දුරු කරන්න ඕන මේක වැඩක් නැහැ નિසරුයි කියලා මොන විදිහෙන් හිතුවත් අර කලින් උපාදානය මතු වෙනකොටම අපි නොදැනුවත්වම ආපහු මනසේ ඇල්ම මතු වෙනවා. ආයෙනම් මං තරහ ගන්නෑ කියලා කොච්චර අපි හිතාගෙන හිටියා වුණත් අර කලින් උපාදානයන් සිහි වෙනකොට අපිට මෙහෙම කළානේ මේ මිනිස්සු දැන් අපි මොකටද කතා කරන්නේ ආයෙ මොකටද අපි පෑහෙන්න යන්නේ කියලා අර නුරුස්නා ගතිය <laughs> ආයෙ මතුවේ. එතකොට අපිට අපේ හිත නිදහස් කරගෙන යථා ස්වභාවය, පවතින ස්වභාවය දකින්න ලොකුම බාධකයක් වෙනවා මේ උපාදාන. එතකොට දැන් අපි තව උදාහරණයක් ගත්තොත් අපිට හුඟක් පටලැවිලි ඇති වෙන උපාදානය නිසා දැන් තවත් උදාහරණයක් අපි ගත්තොත් අපි හිතමු දැන් දීර්ඝ කාලයක් අපේ මිතුරෙක් හැටියට යම් කෙනෙක් ඉන්නවා. දිගු කලක් අපි බොහොම ප්‍රියශීලීව මිත්‍රත්වයෙන් ඇසුරු කරනවා අපට උදව් කරලා තියෙනවා දැන් අපේ හිතේ සටහන් වෙලා තියෙන්නේ මේ මගේ මිත්‍රයාය මට හිතවත් කෙනාය කියන අදහසක් තමයි එහෙම සංස්කාර ටිකක් තමයි දැන් ඔන්න මනසේ තියෙන්නේ ඒ තැනත්තා ගැන දැන් අර හිතන જાතිනේ අපි කියේ සංස්කාර කියලා එතකොට හිතලා කල්පනා කරලා තියෙන්නේ මේ හොඳ කෙනෙක් මගේ යාළුවෙක් මට උදව් කරන කෙනෙක් මගේ මිත්‍රයෙක් දැන් එහෙම තමයි හිතලා තියෙන්නේ දැන් ඔන්න කාලයකට පස්සේ ඒ තැනත්ත අපි මුණ ගැහෙන්න එනවා. මුණ ගැහෙන්න එනකොටම අර පරණ උපාදානයන් මතුවෙනවා. මතුවෙනකොට අපිට උදව් කරපු හැටි, අපි ඒ තැනත්තා ගැන හිතපු දේවල්, කල්පනා කරපු දේවල් ඔක්කොම මතුවෙලා ආ මේ මිත්‍රයා ආවා කියන අදහසෙන් තමයි අපි පිළිගන්නේ. හැබැයි මේ වෙලාවේ ඔහු ඇවිත් තියෙන්නේ මිත්‍රකමකට නෙමෙයි කාගෙන් හරි යමක් වැරදි විදිහට අහලා අපට රිද්දලා යන්නට අපට හානියක් කරලා යන්නට මොකක් හරි අනර්ථයක් කරන්න තමයි මේ වෙලාවේ ඇවිත් තියෙන්නේ. හැබැයි ඒක ඔහු අඟවන්නේ නැහැ. ඉතින් හොඳට වෙනදා වගේ hina වෙලා කතා බහ කරලා දැන් අපි ගන්න මිත්‍රශීලිය. ඊට පස්සේ අර කරන්න ඕන අපරාධය කරලා ගියාට පස්සේ අපි කල්පනා මෙච්චර එකට නම් මට හඳුනා ගන්න බැරි වුණානේ මේ මනුස්සයා. ඉතින් මං ඔහොම දෙයක් හිතුවේ නැහනේ කීයටවත්. ඒත් ඉතින් hina වෙන විදිහ නම් පොඩි වෙනසක් තිබුණා හැබැයි. ඒත් මං එච්චර ගණන් ගත්තේ නැහැ ඒක. කතා කරපු විදිහ වෙනස්. අහම ප්‍රශ්න වලට උත්තර දුන්නේ 아무තු විදිහට. බැලුවේ 아무තු විදිහට. දැන් එතකොට ඒ මනුස්සයා විරුද්ධකමක් කරන්න ආවා කියන බව හඳුනාගන්න ඕනතරම් සංඥා තිබිලා තියෙනවා, සටහන් තිබිලා තියෙනවා. ඇසට පෙනෙන ගොඩාක් දේවල් තිබිලා තියෙනවා. හිතට දැනෙන බොහෝ දේවල් සැක සංකා අපේ මනසේ ඇති වෙලා තියෙනවා. අපි එකකින්වත් ඇත්ත තේරුම් ගත්තේ නැහැ. මොකක් නිසාද? పూර්ව උපාදානය නිසා. අන්න උපාදානෙන් අපිව පටලවන හැටි. ඇත්ත තේරුම් ගන්නට බැරි කරනවා. ඒ වෙලාවේ තියෙන දේ හඳුනා ගන්නට අපිට මනසට ඉඩ දෙන්නේ නැහැ. ඕකෙම අනිත් පැත්තත් වෙන්නට පුළුවන්. කලින් අපට අහිතවත්ව හිටපු අපේ තරහකාරයෙක් කියලා අපි හඳුනාගත්තු කෙනෙක් අපට උදව්වක් කරන්න අපට වෙන්නට යන අනර්ථයක් පෙන්නලා දෙන්න එන්න පුළුවන්. හැබැයි මාංශයක් කියන දේ අපි ගන්නෙ නෑ. මේ හතුරේ මොකක් හරි විනාශයක් කරන්න තමයි ඔය ආය පාරක් දැන් කැස කවන්නේ කියලා. එහෙම තමයි අපිට හිතෙන්නේ. ඉතින් අපි අමාරුවේ වැටුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපරාධය අර මාංශයා කලින් මට කිව්වා. නමුත් මම ඒක පිළිගත්තේ නැහැ. ඇයි පිළිගත්තේ නැත්තේ? ඒ මනුස්සයා ඒක කියන මොහොතේ ඉන්න ප්‍රകൃතිය අපිට තේරුම් ගන්න බැරි වුණා. අපි ඔහු දිහා බැලුවේ හතුරෙක් හැටියට, වෛරක්කාරයෙක් හැටියට, Tamanට අනර්ථයක් කරන කෙනෙක් එතකොට අපට ඇත්ත පේන්නේ නැහැ. එතකොට ඔය අතීත සංඥා උපාදාන කියන ඔය විදිහට රූපය අපි උපාදාන කරනවා. ඔය විදිහට වේදනාවන් උපාදාන කරනවා. ඔය විදිහට සංඥාවන් උපාදාන කරනවා. ඔය විදිහට සංස්කාර උපාදාන කරනවා. ඔය විදිහට විඥාන උපාදාන කරනවා. ඉතින් මේ උපාදානයේ ස්වභාවය තමයි ඔය එකක් උපාදාන කරගත්තාම අනිත් ටිකත් ඔක්කොම ඒකත් එක්ක යනවා gediya පිටින්. දැන් රූපය උපාදාන කරගත්තාම ඒ සම්බන්ධව ඇති වෙච්ච සංඥා, සටහන්, මනෝභාවයන්, චේතනා එතකොට සිතට ප්‍රිය හෝ අප්‍රිය වෙච්ච මේ ඔක්කොම ටික ඒත් එක්කලා එනවා. ඒක තමයි උපාදානයේ තියෙන ගැටලුව. ඊළඟට දැන් ඔය අතීත උපාදාන. ඊළඟට අනාගතය සම්බන්ධවත් අපි සමහර දේවල් එහෙම තාම සිද්ධ වෙලත් නැහැ. එහෙම වෙලත් නැහැ. අපි දැකලත් නැහැ. අපි දන්නෙත් නැහැ. හැබැයි සමහර දේවල් අපි උපාදාන කරගෙන ඒ කියන්නේ දැන් සමහර දේවල් සමාජ සම්මුතියෙන්. ඔන්න එහෙම තියෙන එකක් තමයි ඔන්න නැන්දම්මයි ලේලී අතර මහා ගැටුමක් තියෙනවා කියලා ඔහොම එකක් දැන් සමාජගත වෙලා තියෙනවා. එතකොට දැන් නැන්දම්මා කියන්නේ අම්මා කෙනෙක්. ලේලි කියන්නේ දියණියක්. එතකොට අම්මයි දුවයි හැටියට ඇසුරු කරන්න කිසි බාධාවක් නැහැ. එහෙම සමහරලාට තමන්ගේ දියණියයි අම්මයි සමීපව ඉන්නවට වඩා සමීපව මිත්‍රශීලීව සෙනෙහසින් ඉන්න නැන්දම්මලා සහ ලේලිවරු ඉන්නවා. නමුත් ඒ වුණාට දැන් සිත්වලට දීලා තියෙනවා නැන්දම්මයි ලේලි එකතු වුණොත් නම් මහා අර්බුදයක්. දැන් යම්කිසි දියණියක් විවාහ වෙලා තමන්ගේ ස්වාමියාගේ නිවසට යන්න සූදානම් වෙනකොටම තාම මොකුත් ප්‍රශ්නයක් වෙලත් නැහැ. තාම නැන්දම්ම ඇසුරු කරලත් නැහැ. දැන් කල්ලාතු ඉඳන් උපාදානයක් තියෙනවා. දැන් ඉතින් මට හම්බ වෙයි හොඳට. දැන් අම්මා ළඟ ඉන්නවා වගේ නෙමෙයි. දැන් එහෙම හිතාගෙන තමයි යන්නේ. දැන් තවම සිදු වෙලත් නැහැ. නමුත් එහෙම උපකල්පනයක් අහලා තියෙන ඒවායින් අපි මනසේ උපාදාන කරගෙන. ඊට පස්සේ දැන් නැන්දම්මත් හිතාගෙන ඉන්න ඔන්න හිතානින්ද දැන් ඉතින් අපේ පුත්‍රයා ගේනවනේ ලේලියක් දැන් ඉතින් මට මහපාරට බහින්න තමයි සිද්ධ. දැන් එහෙම කල්ැතුවම හිතන උපකල්පනයක. ඒව උපාදාන ගන්න. ඊට පස්සේ අර නැන්දම්මා අර ලේලි ආපු දවසේ ඉඳලා ලේලි දිහා බලන්නේ කොහමද? දැන් ඉතින් මට දොට්ට වහින්න වෙයි. දැන් මම මහපාරට වැටේ කියන සංඥාවෙන් තමයි බලන්නේ. එතකොට ඉතින් කෑම ටික බෙදලා දුන්නත් වැරදි, කණ්ඩ කිව්වත් වැරදි, තේ හදලා දුන්නත් වැරදි, තේ හැදුවේ නැතත් වැරදි, කතා කළත් වැරදි, කතා නොකර හිටියත් වැරදි. දැන් ඔක්කොම අර අර වැරදි සංඥාවෙන් තමයි ගන්න. ඒ වැරදි මනෝභාවය. වැරදි විදිහට හඳුනාගන්න. එතකොට ලේලියටත් දැන් නන්දම්මා කියන කරන හැම දෙයක්ම දැන් මට වෙනස්කම් කරනවා, විරුද්ධකම් කරනවා, මට සලකන්නේ, මාව ගණන් ගන්න. එහෙම තමයි දැන් ලේලිටත් පේන්නේ. අන්තිමට මොකක්වත් එහෙම දෙයක් නැහැ. මොකද්ද මේ තියෙන පටලැවිල්ල සංඥා උපාදානයි. එතකොට අතීත දේවල් අපි උපාදාන කරගන්නවා වගේම අනාගතේ තවම සිදු නොවුණු දේවලුත් මිනිස්සු ওই විදිහට එක එක්කෙනාගෙන් අහලා හිතලා කල්පනා කරලා උපාදාන කරගන්නවා. සමහරුන්ට එහෙම විවිධ උපාදාන තියෙනවා. මං ඔත් පොළවේ ඉද්දන්නේ, මට සලකන්න කෙනෙක් නැති වෙයි ඉද්දන්නේ, මං මැරිලා අපායේ ඉද්දන්නේ. ඉතින් තාම එහෙම වෙලා නැහැ. තාම වෙනස් කරගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. නමුත් දැම්ම තියා හිතාගෙන මං අපායයි ඉඳන්නේ. එහෙම හිතලා ඒ උපාදානයන් එක්කලා තැතිගන්න. මම ලෙඩ වෙයිද දන්නේ මං ඔත්පොළ වෙයිද දන්නේ මට සලකන්න කෙනෙක් ඉඳීද දන්නේ. එතකොට ඒව තවම සිද්ධ වෙලා නැති දේවල් අපි හිතලා කල්පනා කරලා අපි හිතින් හදාගෙන ඒව අල්ලගෙන ඉන්නවා. අපට එතකොට ඇත්ත දකින්න බෑ. යථාර්ථයට මුහුණ දෙන්නට බෑ. පවතින ස්වභාවය තේරුම් ගන්නත් බෑ, පිළිගන්නත් බෑ. ඉතින් ඔන්න ඔය විදිහට මේ උපාදානය නිසා ලොකු පටලැවිල්ලක් වෙනවා අපට ජීවිතේ යථාර්ථය දැක ගන්නට බැරි විදිහට. සියල්ලක්ම පටලවනවා. එතකොට අතීත දේවල් උපාදාන කරගත්තහමත් අපිට වර්තමානයේ තියෙන දේවල් හරියට තේරුම් ගන්න බෑ. අනාගතය පිළිබඳව යම් යම් සටහන් ආකල්ප අපි මනසින් හදාගෙන ඒව උපාදාන කරගත්තහමත් අපට ඇත්ත දකින්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථාර්ථයේ තේරුම් ගන්න නම් ඇත්ත දකින්න නම් අපි පුහුණු වෙන්නට ඕන උපාදානයට වහල් වෙන්නේ නැතිව දේවල් දිහා සිහියෙන් සහ නුවණින් බලන්න. එතකොට අතීත දේවල් අමතක කරලා බෑ ඒවා සිහි කරන්න ඕන. හැබැයි සිහි කරන්න ඕන උපාදානයෙන් නෙමෙයි සිහියෙන් සිහි කරන්න. එතන මොකද්ද උපාදානයෙන් සිහි කරනවා සිහියෙන් සිහි කරනවා කියන්නේ. ඒ දෙකේ වෙනස තමයි අපි මුලිනුත් පැහැදිලි කළේ. දැන් අවුරුදු 5කට ඉස්සරලා අසවලා මට මෙහෙම කිව්වා මෙහෙම කළා කියලා උපාදානයෙන් සිහි වෙනකොට ඒ වෙලාවේ ඇතිවෙච්ච නුරුස්නා බව ගැටීම ඔක්කොම ටික මේ මොහොතේ මතුවෙනවා. බය හිතුණා නම් ඒ භීතිය මතුවෙනවා. තෘෂ්ණාවක් මතුණා නම් ඒ තෘෂ්ණා මතුන අර ඔක්කොම සංඥා, වේදනා, සංකාර ඔක්කොම මතුවෙනවා. එතකොට සිද්ධිය සිද්ධ වුණේ අවුරුදු 5කට එහා පැත්තේ. දැන් අපි ඉන්නේ ඇඳ උඩ. හැබැයි මේ ඇඳේ ඉඳන් අපි රත් වෙනවා. අපි කුපිත වෙනවා. දැන් ඒකට සම්බන්ධ මිනිස්සු මැරිලා ගිහිල්ලා වෙන තැන්වල ඉපදිලත් ඇති. අපි තාම මේ ඇඳ උඩට වෙලා අපි පීඩා විඳිනවා. ඒ උපාදාන. හැබැයි සිහියෙන් සිහි කළොත් ගැටලුවක් නැහැ. එදා මෙහෙම සිද්ධියක් සිද්ධ වුණා. මේ වගේ අත්දැකීමක් ලැබුවා. මට එතෙන්දි තරහ ආවා. මං එතෙන්දි බය වුණා. ඒ සියල්ලක් අපට සිහි කරන්නට පුළුවන් මේ මොහොතේ ඒක භුක්ති විඳින්නේ නැතිව. මේ මොහොතේ කෝපයක් මතුවෙන්නේ නැතුව එදා කුපිත වෙච්ච සිද්ධිය සිහි කරන්න මේ මොහොතේ බය වෙන්නේ නැතිව එදා බය වුණු සිද්ධිය සිහි කරන්න. මේ මොහොතේ ඇලෙන්නේ නැතිව එදා ඇලුණු තැන් ඒ ඇලිලා Tamanට දේවල් නිනව නැති වෙච්ච හැටි වැරදිච්ච හැටි දැන් අපට සිහි කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා යථාර්ථය තේරුම් ගන්න ඕන. එහෙම කරන්න පුළුවන් වෙන්නේ සිහියෙන් සිහි කළොත් පමණයි. සිහිය කියන්නේ සති චෛතසිකය සති චෛතසිකේ කුසල චෛතසිකය ඒක කුසල් සිතකයි ඇති වෙන්නේ හැබැයි උපාදානය කියලා කියන්නේ හැම විටම තෘෂ්ණා මූලික කාරණය තණ්හා පත්‍ය උපාදාන අර ඇලීමෙන් තමයි බන්ධනේ ඇලීමෙන් බන්ධනය කරගන්න එතකොට ගැටීම දැන් තණ්හා පත්‍ය උපාදාන උපාදානය ඇති වෙන්නේ තෘෂ්ණාව නිසානේ එතකොට ගැටීම උපාදාන වෙන්නේ ගැටීම උපාදාන වෙන්නේ ප්‍රශ්නාව නිසාම තමයි. ඇයි ඒ? ගැටුණු දේ අපි ඒකේ ගැටුනේ ඇයි? ඊට වඩා වෙනස් දෙයක් අපි අපේක්ෂා කරපු නිසා. වෙනස් දෙයක් කැමති වෙච්ච නිසා තමයි. ඒ කියන්නේ ඒ සිද්ධ වෙන දේ නෙමෙයි Taman කැමති දේ. බලාපොරොත්තු වෙච්ච දේ. වෙන දෙයක් තමයි බලාපොරොත්තු. ඒක බලාපොරොත්තු වෙච්ච දේ කැමති වෙච්ච දේට වඩා වෙනස් දෙයක් වෙච්ච ගමන් තමයි අපි ගැටෙන්නේ. එතකොට ඒ ගැටුම අපේ මනසේ තදින් සටහන් වෙන්නේ. ඇයි? අපි එතරම්ම ඒ වෙලාවේ ඒක නෙවෙයි මේකයි විය යුතු දේ කියලා අපි කැමති එකේ එල්බගෙන හිටියා. එතකොට ඒ නිසා ද්වේෂයත් උපාදාන වෙනවා. ඉතින් ද්වේෂය කියලා කියන්නේ අකමැති අවස්ථාවක්. ඒ අකමැති නම් ඉතින් අමතක කරලා දාන්න එපායි. අයින් කරලා දාන්න අමතක කරන්න බෑ. අපි ද්වේෂයෙන් උපාදාන කරගත්තාම ඒක වැඩිපුරම මනසට එන්න ගන්නවා. නොනවත්වා මතක් වෙන්න ගන්නවා. හිස කකියන තරමට ඔළුව රිදෙන තරමට පපුව කැක්කුම අල්ලන තරමට අර අකමැති දේම මතක් වෙන්න ගන්නවා. එතකොට මානසික ආතතිය රෝගී වෙනවා. සිතින් පමණක් නෙමෙයි ගතිනුත් රෝගී වෙනවා. ඇයි අර උපාදානය නැවත නැවත මතක් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථාර්ථය දකින්නට ඕන නම් ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ එකම මගයි තියෙන්නේ සතිපට්ඨාන සිහිය පිහිටුවාගෙන. මොකද්ද එතකොට සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ? සිහිය කියලා කියන්නේ කුසල චෛතසිකය. ඒ චෛතසිකයේ ස්වභාවය තමයි සිහි කර දෙන ගතිය. හැබැයි සිහි කර දෙන්නේ හැඟීම් බරව නෙමෙයි. සිහි කර දෙන්නේ කුසල මූලිකවයි සිහි කර දෙන්නේ. ඒතර කුසල මූලිකව සිහි කර දෙනකොට එහි ලක්ෂණය තමයි ඒ සිද්ධ වෙච්ච සිද්ධියක් සිහි වෙනවා. ඒ සිද්ධිය සම්බන්ධව දැන් මගේ මනසේ ඇලීමක් ගැටීමක් මතුවෙනවද නැද්ද කියන එකත් Tamanට දැනෙනවා. සතිපට්ඨානය කියන්නේ දැන් හුඟක් දෙනා සිහිය ගැන කතා කරනකොට කියන්නේ අරමුණ ගැන අවධානය පවත්වා ගන්න. අරමුණ ගැන අවධානය පවත්වලා විතරක් සිහිය දියුණු කරන්න බෑ. අරමුණ ගැන අවධානය තියෙන්නටත් ඕනේ. Tamanගේ සිත ගැන අවධානය තියෙන්නට. ඒ අරමුණට මගේ මනස ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? දෙයක් පෙනෙනකොට මගේ මනසට ඒක දැනෙන්නේ කොහොමද? සතුටක්ද නොසතුටක්ද දැනෙන්නේ? අන්න එතකොට තමයි දැන් මගේ මනසේ ක්ලේශයක් මතුවෙනවා මේ දර්ශනය නිසා කියලා තේරුම් අරගෙන ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ හිතේ ඇතිවෙන වෙනස දැනෙනවා නම් විතරයි. එතකොට අරමුණ දිහා බලනකොට හිතට සිද්ධ වෙන දේ දැනෙන්නේ නැත්තම් එතකොට ඉතින් අපි අරමුණු වල මුසපත් වෙනවා නිනව් නැතු. ඒ නිසා සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගන්න ඕන අරමුණ පෙනෙන්න අරමුණ කියේ මොකද ඇහැට පේන දේ කනට ඇහෙන දේ නාසයට දැනෙන දේ දිවට දැනෙන දේ කයට දැනෙන දේ සිතට දැනෙන දේ ඒක පැහැදිලිව දැනෙන්නත් ඕන. හැබැයි ඒ මොහොතේ අපේ සිත ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද? අතීත එකක එල්බගෙනද දැන් කෑම ටික කනකොට ඒ කෑමවල රසය දැනනවද? දැන් රසය දැනෙනකොටම මේකේ තියෙන රසයද මම විඳින්නේ අම්මා උයලා දීපු කෑමේ රසයත් එක්කද මේක සංසන්දනය කරන්නේ. ඉතින් එහෙම සංසන්දනය කරන්න ගියොත් මේ තියෙන කෑම පිඟානේ කෑම ටික රස විඳින්න හම් වෙන්න වෙන එකක් ඔළුවේ තියාගෙන මේක ගිල දාන්න විතරයි වෙන්නේ. එතකොට ඉතින් ඒක රහ නැහැ කියලා තමයි කියන්නේ. එතකොට ඒකෙත් රසයක් තියෙනවා. ඒ රසය අපට ගන්න බැරි වෙන්නේ ඇයි? අර පූර්ව උපාදානය. ඒ පූර්ව උපාදානයේ පැත්තකින් තියලා මේකේ තියෙන රසය මොකද්ද කියලා අපි ඒක ගැන අවධානය යොමු කළොත් එහි තියෙන රසය අපට හඳුනාගෙන විඳින්නට පුළුවන්. එතකොට ඔය විදිහට අපට වර්තමාන සංස්කාර ධර්මයන් වර්තමාන සංස්කාර ධර්ම කියන්නේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන නාම රූප එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ සියල්ලක්ම මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන දේවල් මොනවද ඒවා කොහොමද වෙන්නේ ඇයිද එහෙම වෙන්නේ මේ සියල්ලක් අපට විමසිලිමත් බලන්න දකින්න පුළුවන් වෙන්නේ ඇත්තටම දැන් වෙන්නේ මොකද්ද කියලා අවධානයෙන් ඉන්නට පුළුවන් නම් විතරයි දැන් වෙන්නේ මොකද්ද කියලා අවධානයෙන් ඉන්නත් නම් අතීතයේ වෙච්ච දේවල් උපාදාන කරගෙන මේක දිහා බලන ගතියෙන් සිත නිදහස් කරගන්නට ඕන. අනාගතය පිළිබඳව හිතලා කල්පනා කරලා තියෙන දේවල් දැඩිව මනසින් උපාදාන කරගෙන දැන් තියෙන ඒවත් එක්ක ක්‍රියාත්මක වෙන ගතියෙන් සිත නිදහස් කරගන්න දැන් අපි හිතමු ඒ විදිහට කවුරු හරි අපට කියනවා ඔය දරුවෝ දැන් ඔහම ලං වෙලා හිටියා වුණාට ඔයගොල්ලෝ ඔය ඉඩ කඩන් ටික ලියාගත්තන් පස්සේ අනාගතේ සලකන්නේ නැහැ දොට්ටදායි. දැන් එතකොට දැන් දැන් මේ අලුත් කතාවක් දැන් ඔලුවට දානවා. දැම්මට පස්සේ දැන් මෙතෙක් තිබිච්ච නැති ප්‍රශ්නයක් අර මව්පියන්ට දරුවෝ පිළිබඳව ඇති වෙනවා. ඒ දරුවොත් එක්කලා වැඩ කරද්දී ඒගොල්ලොත් එක්කලා සුහදශීලීව මේ මොහොතේ කරන කටයුතු ටික කරගන්න බෑ. අර අනාගතය ගැන කියපු එක හිතේ තියාගෙන ඒක තුලින් තමයි අර ගොල්ලෝ දිහා දකින්නේ. එතකොට යථාර්ථය දකින්න බෑ. ඒකම අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. නෑ නෑ අපේ දරුවෝ අපට එහෙම කරන්නේ ඒගොල්ලෝ හොඳයි කියලා එහෙම එකක් උපාදාන කරගත්තන් පස්සේ ඇත්තටම දරුවෝ කරන කපටිකම් කයිරාටික අම්මා තාත්තට පේන්නේ නැතු. එතකොට තමන් අවු වෙනවා. අවු වෙලා අන්තිමට දුක් විඳින තැනටපත් වෙනවා. ඉතින් ওই දෙපැත්තම වෙන්නට පුළුවන්. එනිසා අවදියෙන් සිටින්න සති සම්පජඤ්ඤයෙන් සිටින්නට අපි දක්ෂ වෙච්ච තරමට තමයි රැවටෙන්නේ නැතිව පැටලෙන්නේ නැතිව ඇත්ත తত্ত্বය මොකද්ද සැබෑවට මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා අපට තේරුම් බේරුම් කරගන්නට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් සතිය පිළිබඳව ගොඩාක් පැති අපට කතා කරන්න පුහුණු කරන්න තියෙනවා. මූලික වශයෙන් අපට පුළුවන් වෙන්නට ඕන ඇසට කනට නාසයට දිවට කයට සිතට යම් අරමුණක් දැනෙනකොට ඒ අරමුණේ ස්වභාවය සහ මගේ මනස ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? දැන් මම මේ අවස්ථාව ගැන හොඳ අවදිමත් බවකින්ද ඉන්නේ එහෙම නැත්නම් මොනවා හරි මේ අතීත සංඥා අනාගත සංඥා උපාදාන කරගෙන ඒවා ගිලගෙන ඒවා මත ඉඳගෙනද දැන් මේ තීරණ ගන්න. එහෙම ගත්තොත් අපට ඇත්ත දකින්න බෑ. ඒ නිසා අතීත සංඥාවලට වහල් වෙන්නේ නැතිව අනාගත උපකල්පන වලට වහල් වෙන්නේ නැතිව දැන් සිද්ධ වෙන දේ අරමුණ ගැනත් සිත ගැනත් පරිස්සමින් තේරුම් ගන්නට ඒ කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන් ගතිය තමයි සතියෙහි මූලික ගුණය. ඒ ගුණය තමයි මේ මොහොතේ තියෙන ධර්මයන් નિවරදිව සිහි කරලා දෙනවා. මේ මොහොතේ පවතින ධර්මයන් පවතින ආකාරයෙන් Tamange සිතට සිහි කරලා අර අතීත ධර්ම සිහි කරනකොටත් අපිට පුළුවන් වෙන්න ඕන එදා ඇති වෙච්ච මනෝභාවයන්ට වහල් වෙන්නේ නැතිව හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව එදා සිදුණු සිද්ධිය සිහියෙන් යුක්තව විශ්ලේෂණය කරන. එතකොට තමයි ඒක අත්දැකීමක් වෙන්නේ. එහෙම නැත්නම් ඒක නැවත නැවත මතුවෙන නැවත නැවත ජනිත වෙන තවත් උපාදානයක් විතරයි. එතකොට එකම සිද්ධිය නැවත නැවත අපිට උපාදානයෙන් මතක් වෙන්න ගියොත් ඒක තව තව මනසේ තහවුරු වෙනවා. එතකොට තමයි ඔය ද්වේෂය වෛරයක් බවට පත් එකවරක් අපේ හිත අපිත් එක්ක කවුරු හරි පුද්ගලයෙක් ගැටෙනවා. ගැටුණෙන් පස්සේ අපිට තරහක් එනවා. ආයෙ ආයෙ ගැටෙන්නේ නැහැ සමහරට. හැබැයි අර ගැටිච්ච එකම නැවත නැවත ඒ විදිහටම විඳිනවා. දැන් ආයෙ ආයෙ සිද්ධිය වෙන්නට ඕනේ. මට මෙහෙම කළා, මෙහෙම කළා, මේ විදිහටයි අපි කළේ කිය කිය අරව මතක් කර කර මතක් කර කර විඳිනවා. දැන් මෙහෙම දීර්ඝ කාලයක් විඳිනකොට අපේ මනසේ අර පුද්ගලයා පෙනෙන්න ඕනෙත් නැහැ, දකින්න ඕනෙත් නැහැ. නිකන් නම ඇහෙනකොටත් අපට තරහ එන ගානට අපේ මනස තුල අර කම්පනය ඇති වෙනවා. එතකොට ඉතින් ඒකට කියනවා වෛරයයි කියලා. ද්වේෂය ඇති වෙන්නේ යම්කිසි අකමැති සිද්ධියකට. වෛරයට සිද්ධියක් ඕනේ නිකන් සිහිපත් වීමත් ඇති. ඒ මට්ටමට මනසේ නැවත නැවත උපාදාන කරනවා. ඉතින් ඒක අත්දැකීමක් කරගන්නට නම් අර නැවත නැවත උපාදානයෙන් ඒක මතක් කරලා භුක්ති විඳලා හරියන්නේ එදා මෙහෙම සිද්ධියක් වුණා. අහවලා මට මෙහෙම කිව්වා. මමත් ඒක දැඩිව ගත්ත අරගෙන නිකන් ගැටුණා. අපරාධය ඇයිද එහෙම වුනේ? ඒ මනුස්සයා කියපු එක ඉතින් එතනින් අවකාශයට විසිරලා ගියා. ඒක ඉවරයි. දැන් මම මේ ඒක ඒක ගැන හිත හිත කල්පනා කරගෙන මම තමයි දැන් ආයේ ඒක මතු කරන්නේ. ඒ මනුස්සයා කියපේ එතන ඉවරයි. ඒක අතීතයට ගියා. ඒක ඒ හටගත්තු සංස්කාර ධර්ම අනිත්‍ය නිසා ඒවා අභාව પ્રાપ્ત වුණා. හැබැයි අදටත් මම ඒක ගැන හිත හිත කල්පනා කරගෙන මම ආයේ ඒක මතු කරගන්න. අන්න උපාදාන පත්‍ය භවෝ කිව්වේ ඒක තමයි. ඒ උපාදානය නිසා යලි යලි එක මතු වෙන්නට ගන්න. ඉතින් ඇයිද මම එහෙම කරන්නේ? ඒකේ මම නේද දුක් විඳින්නේ? ඒකේ මගේ හිත නේද කෙලසෙන්නේ? මම නේද පීඩා විඳින්නේ? එතකොට මගේ මනසේ නිවැරදිව යමක් දකින්න තියෙන ඉඩකඩ නේද මට නැති වෙන්නේ? අන්න එහෙම නුවණින් කල්පනා කරනකොට තමයි අර උපාදානයට වහල් වෙන්නේ නැතිව හැඟීමට වහල් වෙන්නේ නැතිව අපට සිහියෙන් යමක් දකින්න අපි හිතමු තමන්ගේ සමීපතම ඥාතිවරයෙක් මව, පියා, බිරිඳ, සැමියා, දරුවා මිය ගියා කියලා. එතකොට දැන් ඒ අවස්ථාව ශෝකජනක විදිහට ශෝකයක් හැටියට අපේ සිතේ තැන්පත් ඊට පස්සේ ඒක සිහි වෙන සිහි වෙන ගානේ අපට ශෝකය මතුවෙන්න ගන්නවා. එතකොට යථාර්ථය දකින්න බෑ. දැන් අර පටාචාරාවට උනේ. දරුවෝ දෙන්න නැති වුණා, සැමියා නැති වුණා, අම්මා තාත්තා නැති වුණා, සහෝදරයෝ නැති වුණා, උන් හිටිතැන් නැති වුණා. ඒක පිළිබඳව නැවත නැවත නැවත නැවත ශෝකයෙන්ම කල්පනා එතකොට එහිම ගිලෙනවා. ප්‍රകൃතියට එන්නේ නැහැ. කෑවද, බීවද, නිදාගත්තද කියලාවත් කල්පනාවක් නැහැ. අරකෙම ගිලිලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැගණියනි සිහිය පිහිටුවා ගන්න. ඒ කියන්නේ ඒක කලින්ගත්තු විදිහට අර වේදනාව උපාදාන කරගෙන ඒ දැනිච්ච ශෝකය උපාදාන කරගෙන ඒකම නැවත නැවත මතු කර කර භුක්ති විඳින එක නෙමෙයි ඒක දිහා සිහියෙන් බලන්න. ඒ මොකද්ද එතන සිද්ධ වුනේ? දැන් තමන්ගේ සිත කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? එහෙම සිහිය අවදි කරගෙන බලනකොට ඇයට සියලු ධර්මතාවයන් මනවින් අවබෝධ වුණා. එතකොට එකම සිද්ධිය සැමියාගේ අභාවය, දරුවන්ගේ අභාවය කියන මේ කාරණය ඇය ශෝකයෙන් උමතු කරන්නට සමත් වුණා. ඒ කුමක් නිසාද? හැඟීම් වලට වහල් වෙලා උපාදාන කරගෙන නැවත නැවත උපාදානයෙන් එක සිහි කරපිට. එතකොට ඒ සිද්ධියම ඇයට සියලු කෙලසුන් නසන්නට සියලු උපාදානයන්ගෙන් නිදහස් වෙන්නට උදව් වුණා. ඒ කුමක් නිසාද? සති සම්පජඤ්ඤයෙන් ඒ දිහා බලන්නට පුළුවන් වෙච්ච නිසා. සිහිය පිහිටුවාගෙන නුවණ අවදි කරගන්න. එතකොට සිහිය කියලා කියන්නේ අරමුණත් සිතත් දෙකම දැනෙන විදිහට අවධානය පවත්වාගෙන. නුවණ කියලා කියන්නේ හේතුඵල වශයෙන් ඒවා සිද්ධ වෙන හැටි. එතකොට මෙතනත් සත්‍යයක් නෑ, එතනත් සත්‍යයක් නෑ. එතන තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයක්. මෙතන තියෙන්නේ ඒව. ඒවා හටගත්තු සැනින්ම බිඳී යන අනිත්‍ය ලක්ෂණ. එලාට ආත්ම කියලා දෙයක් මෙතන නෑ. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන සංස්කාර නිසා සත්වයේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් නෑ. මේවා අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය මේවා අපි නුවණින් තේරුම් ගන්නකොට තමයි මෙතන ගැටෙන්න හැපෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ විදිහෙන් ගැටෙන්නේ හැපෙන්නේ ඇත්තටම එතන යමක් තියෙන නිසා නෙමෙයි මම ඒක මනසින් නැවත නැවත භුක්ති විඳින නිසා. ඉතින් මනසින් නැවත නැවත මතු කරගන්නේ මා විසින්මයි. ඒක මගේ මනසේ දෝෂයක් නිසා ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට අපිට හිතෙන්නේ ඒ සැමියා මැරුණු නිසා දරුවා මැරුණු නිසායි දුක එන්නේ කියලා නෑ ඒක නිසා නෙමෙයි. ඒක සිහි කර කර ඒකත් එක්ක ගැටෙන නිසා. ආදෙහෙමුනේ තව කලක් ජීවත් වුණා නම් හොඳයි. තව ටික කාලයක් ජීවත් වෙන්න තිබුණා. මං ඒවල හිටියා නම් ඔහොම වෙන්න දෙන්න. ඒ වෙලාව ස්පිරිතාලට ගෙනිච්චා නම් ඒ ස්පිරිතාලට නතු අර ස්පිරිතාලට ගෙනිච්චා නම් දැන් මෙහෙම අර නොවිච්ච දේවල් ගොඩාක් හිත හිතා තමන් ඒකත් එක්ක ගැටෙනවා. ඒතකොට ඒකෙන් තමයි තමන් පීඩා වෙන්නේ. නැත්තම් අර සිද්ධියෙන් නෙමෙයි. සිද්ධියෙන් පීඩා විඳිනවා නම් පටාචාරාවට රහත් වුණාට පස්සෙත් ඒ පීඩාව තියෙන්න එපා. මොකද දරුවෝ මැරිච්ච අයට ආයේ පණාවේ නෑ. ඒගොල්ලෝ මැරුණම. ඒතර මැරිච්ච සිද්ධිය ගැන හැඟීම්overline සිහි කරනකොට, උපාදානයෙන් සිහි කරනකොට ඇය දුකටපත් වුණා. ඒ පිළිබඳ සිහියෙන් නුවණින් දකිනකොට සියලු දුකෙන් නිදහස් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තණ්හාවෙන් අපි දේවල් බන්ධනය කරගන්න, උපාදාන කරගන්නවා. තණ්හාව නිසා දේවල් වල ඇලෙනවා වගේම අපි ගැටෙනවා. එතකොට ඇලීම් ගැටීම් වශයෙන් දේවල් උපාදාන කරගන්නවා. මොනවද උපාදාන කරගන්නේ? රූප, ඒ කියන්නේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, සිතට දැනෙන දේවල්. එතකොට ඔය දැන් අපි කතා කළේ එක පැත්තක්. තව මේකේ ගොඩාක් පැති තියෙනවා. ඉතින් කෙලවරක් නැතුව කතා කරන්න පුළුවන් මාතෘකාව. දැන් ගන්ධයන් උපාදාන කරගත්තාම අපිට සමහරට ඒ ගඳ නැති තැනත් ඔක්කාරයට එනවා. සමහර දුර්ගන්ධ. නේද? එතකොට ඇයි ඒව උපාදාන කරගන්නේ? එතකොට අර මීයක් කුණු වෙච්ච එකක් මිනිහෙක්ගේ මලකුණක් ඒවා දුර්ගන්ධය දැන්නන් පස්සේ ඊට පස්සේ බත් ටික කන්න බත් පත අතට ගත්තන් පස්සේ ඒකේ මොනවා හරි පිළිගඳට තියෙනවනම් අර කුණු ගඳම තමයි අපිට දැනෙන්නේ. එතකොට දැන් මේකේ ඒ කුණු ගඳ නැහැ. හැබැයි මේ පොඩි සංඥාව තුලින් අපට අර කලින් ගත්ත උපාදානය නැවත නැවත සිහි එතකොට ওই විදිහට අපට කනින් අහපු දේවල්, නාසයෙන් ආග්‍රහණය කරපු දේවල්, දිවෙන් ගත්තු රස, කයින් ගත්තු ස්පර්ශ මේ හැම එකක්ම අපිට මේ මොහොතේ මොකද්ද තියෙන්නේ කියලා හරියට තේරුම් ගන්න බැරුව ගොඩාක් දේවල් අපට පටලැවිලා නිකන් වෙනම ලෝකයකට යනවා. දැන් සමහර ශබ්ද තියෙන ඒ ශබ්ද ඇහෙනකොට අපි මෙතන හිටියට නිකන් වෙනම තැනකට යනවා. ඒ හඬ ඒ සංගීතය මුලින්ම ඇහිච්ච තැනට. අපිට අපි එතන තමයි තව ටික වෙලාවක් ඉන්නේ. එතකොට සමහර ආග්‍රහණයන් දැනෙනකොට මෙහි නෙමෙයි අපි ඉන්නේ. ඒක මුලින්ම දැනිච්ච අපේ හිතට තදින් දැනිච්ච අවස්ථාව. එතකොට මේ මොනවද? ඒ සියල්ලක් මතකයන් විතරක් නෙමෙයි. ඒ උපාදානයන්. ඒ නිසා තමයි අපිට ඉන්න තැන නිනව නැතුව අපි නිකන් වෙනම ලෝකයකට ඇතුල් වෙන්නේ. එතකොට මේ මනෝලෝකවල අපි ජීවත් වෙන්නේ උපාදානය නිසා යථාර්ථය දකින්නට සති සම්පජඤ්ඤය උපදවා ගැනීමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ කාරණා අපි සිහියෙන් නුවණින් තේරුම් අරගෙන රූප වේදනා සංඥා සංඛාර කිය විඥාන කියන මේ පංචස්කන්ධය අපි දැඩිව ග්‍රහණය කරගත්තාම එය පංච උපාදානස්කන්ධයයි කියලා හඳුන්වනවා. මේ උපාදාන කරගත්තාම නැවත නැවත අපට ඒවා මතක් වෙන්න ගන්නවා. මේ මතක් වෙනකොට අර එදා තිබුණු වේදනා සංඥා ආදී එහෙම පිටින් මතුවෙනවා. එතකොට අපිට වර්තමානයේ નિවරදිව දකින්න බැරි වෙනවා. එනිසා සිහිය නුවණ අවදි කරගෙන උපාදානයට වහල් නොවි ලෝකේ දකින්නට පුළුවන් නම් පමණයි යථාර්ථය දකින්න පුළුවන්. එය තමයි ලෝකය දකින්න සම්මාදිට්ඨිය ඇති කරගන්න නිවන් දකින්න එකම මඟ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ දහම් කරුණු සිහියෙන් නුවණින් වටහාගෙන උපාදානයන්ගෙන් සිත මුදවාගෙන සති සම්පජඤ්ඤේ අවදි කරගන්නට මේ අසු දහම් කරුණු